බුද්ධික මහත්මයා අවසරයි හඳුරන්නේ YouTube එකේ අහලා තියෙන ප්‍රශ්නයක් මා දන්නා ඉතා වයසක මෑණියන් කෙනෙක් දැන් දිනපතා තරුණ කාලයේ කරන ලද දෑ නැවත නැවත කියවනවා මීට හේතුව කුමක්ද ඒ තමයි තේ උපාදානය ඒ කියන්නේ අපි හැමදාමත් දේවල් උපාදාන කරගෙන තියෙන දැන් වයස්ගත වෙනකොට ඉන්ද්‍රිය දුබල වෙනවා ඉන්ද්‍රිය දුබල වෙනකොට අපිට උදේ කෑවේ මොනවද දවල් කෑවේ මොනවද මුණ ගැහුනේ කවුද එයාගේ නම මොකද්ද මේ මේ දැන් දැන් ගන්න ඒවා පැහැදිලි නැහැ එතකොට ස්නායු පද්ධතිය මොළය ඒවා දුර්වල වෙනකොට දැන් ගන්න අරමුණු පැහැදිලි නෑ. හැබැයි එයා කලින් ගත්තුවා ඒවා තියෙන්නේ ඉන්ද්‍රිය පද්ධතියත් එක්කලා නෙමෙයි මනසත් එක්ක. එතකොට ඒවා එයා දැඩිව උපාදාන කරගෙන ඉනවා. ඒවා විටින් විට මතක් වෙනවා. එතකොට දැන් මේ මේ මොහොතේ සිද්ධ වෙන ඒවා ග්‍රහණය කරගන්න බෑ. ඒවා පැහැදිලි නෑ. එයාට පැහැදිලි සටහන් හැටියට මතක් වෙන්නේ කලින් උපාදාන කරගත්තා. එතකොට ඒවා නැවත නැවත කියවන්න පටන් ගන්නවා. වයස්ගත වෙනකොට ගොඩාක් දෙනාට ඒ ගැටලුව ඇති වෙනවා. ඉතින් අපට වුණත් එහෙම වෙන්න පුළුවන් හරියට මනස පුහුණු කළේ නැත්තම්. කාටත් පොදුවේ විය හැකි අවස්ථාවක්. එහෙමයි. බොහෝ පිං අවසරය හැමදෙරනේ.